තෙරුවන් සරණයි පින්වත්නි ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ඊ타මත්ම සතුටක් ඇති වෙනවා මීට පෙර මම කිසිම අවස්ථාවක ඔය පේලිය ඔය විදිහට ස්වාමින් වහන්සේලාගෙන් අතුරු සිදුරු නැතුව පිරීලා තිබ්බ දවසක් මගේ මතකයේ නැහැ. ඉතින් අපේ ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේ අපි ඊ타මත්ම වැදගත් වැඩසටහනක් ආරම්භ කරන්න හදන්නේ මීතිරිගල නිස්සරණ වන සීනාසනයේ පැවැත්තුණු සියවෙනි භාවනා වැඩසටහනේ අවසානයේදී ඒ ගැන පවත්වන සමර උත්සවයක් ගොඩක් අපේ මතක සටහන් තියෙනවා මතක සටහන් වගේම ආවර්ජනා කළ යුතු කරුණු තියෙනවා. ඒ වගේම ඉදිරියට පෙරදැක්මක් ඒ තුලින් බිහි වෙලා තියෙනවා. ඒ සියලුම දේ එකතු කරගෙන ඒ පටන් ගන්න යන වැඩසටහන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ සිල් සමාදන් කරවීමෙන් අපි ආරම්භ කරමු. ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි හිතවතුනි මිත්‍රවරුනි මෙතන ඉන්න අපේ මෙතන මේ ශාලාවේ ඉන්න කාට හරි ඉන්නවද වයසක දෙමව්පියෙක් හරි වයසක ඥාතියෙක් gedare ඉන්නවද අවුරුදු 100ක් සම්පූර්ණ වෙච්ච? ඉන්නවද? ආටවත් නැහැ. No, this is going to be a uh, speech in Sinhala. I was asked to make it in Sinhala. All right then, to ask the question, that same question in English, do any one of you have someone at your homes or the homes you have left before you joined the home of Mitrikala? Anybody who had completed 100 years of age, natural age? Nobody has. Why I mentioned that? මම ඒ ගැන සඳහන් කළේ අපේ ජීවිතේ if we stay for 100 years then we get two things definitely first is according to what buddha preached ආයෙ සිංහලට දාන්න එනවා. uh, I will finish that the sentence in English and then go on to Sinhala. Uh, we will become feeble, full of uh, disease, as Buddha said. And at the same time, we will develop lot of wisdom, lot of experience, so that we will be very beneficial to the future generations and also those who live among us. ඉතින් සිංහල භාෂාවෙන් කියනවා නම් යම්කිසි විදිහකට අපිට අවුරුදු 100ක් ජීවත් වෙන්න ලැබුණොත් අපිට ලැබෙන විශාල වාසියක් තමයි වාසිය පැත්තෙන් බැලුවොත් අපි බොහෝම මුහුකුරාගිය ජීවිත අවබෝධයක් තියෙන මිනිස්සු බාටපත් වෙනවා. ඒ කාලේ අපේ ගම්වල එහෙම කට්ටිය බොහෝ දෙනෙක් හිටියා. අවුරුදු 100ට කිට්ටු වෙච්ච 100ක් ගත කරපු හෝ 100ට පහු කරපු එහෙම කට්ටියගේ වටිනාකම බොහොම වැඩි. එනමුදු ඒ අයගේ ශාරීරික තත්ත්වය ඊ타ත්ම දුර්වල ඒ වගේම gedara නිවැසියන්ට නිතරම උදව් කරන්න සිද්ධ වෙන තත්ත්වයක ශාරීරික තත්ත්වයකින් තමයි ඒගොල්ලන්ට ඉන්න වෙන්නේ. ඒ මනුස්ස ජීවිතය දිහා බැලුවොත් අපි කතා කරන්නේ රිට්‍රීට් 100ක්. ඒ කියන්නේ භාවනා වැඩසටහන් 100ක් සම්පූර්ණ වෙච්ච මුහුකුරා ගිය මුහුකුරා යමින් පවතින වයසක තරුණයෙක් ගැනයි. ඉතාමත්ම වටිනවා. What we are talking about is a place called a place where we have completed 100 retreats and compared to a human who had completed 100 years, in this case, this young old person is not feeble in his body or her body, whatever you call it. This institution has grown from strength to strength and it will grow stronger. Let me explain in Sinhala now. මට මතක් වෙනවා ආවර්ජනයක් කරනකොට අපේ මේ මූලාසනයේ වැඩ ඉන්න වූ ස්වාමින් වහන්සේ සමග මුල්ම භාවනා වැඩසටහන් මීතිරිගල නෙවෙයි එතකොට මට සංවිධානය කරන්න සිද්ධ වුණේ මීත්‍රි ගලින් පිට. මොකද මේ වගේ පහසුකම් එදා අපිට තිබ්බේ නැහැ. මේ වගේ දෙයක් හිතලවත් තිබ්බේ නැහැ. ඉතින් මං අද උදේ අද ටිකක් උදේ මං ආවේ මීත්‍රිකලට මං ස්වාමින් වහන්සේත් එක්ක පුංචි මතක් කිරීමක් කරා ඒ දවස්වල අපි තැන් තැන් වලට ගියා අනේ අපිට රිට්‍රීට් එකක් කරන්න දෙන්න කියලා. ඒ ගිය අවස්ථාවලදී යම් යම් ස්ථානවලදී අපිට මට විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේට පවා යම් යම් මදි පුංචිකම් පවා වලට දෙන්න සිද්ධ වුණා. ඒ අතීතය. ඒ අවස්ථාවේදී අපි හිතුවේ නැහැ මේ වගේ තත්ත්වයක් රිට්‍රීට් 100ක් ඉවර වෙලා මේ වගේ තත්ත්වයක් අද අපිට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ මේ කරන වෙලාවේ ස්වාමින්වහන්සේ ඉදිරියට තියෙන වැඩ ගැන මතක් කරයි මහා විශාල පැති වගේකට අපි අත දමමින් බොහොම ශක්තිමත්ව ඉන්න වෙලාව. ඉතින් ඒක නිසයි කිව්වේ මේක මහල්ලෙක් නන් නොවේයි කියලා. මහලු වෙන්න මං හිතේ අපේ ජීවිත කාලෙදී නම් මේක වෙන එකක් නැහැ. මේක එන්න එන්න ශක්තිමත් වෙනවා හැම පැත්තටම විහිදීගෙන යනවා. ඉතින් ඒක නිකම්ම නිකම් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. අපේ ගරු ස්වාමින් වහන්සේගේ නායකත්වය තුලින් ඊට පස්සේ අමතකම කරන්න බැරි පිරිසක් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ සහ ලංකාව තුල කට්ටිය සල්ලි එකතු කරලා ටික ටික වැඩ පටන් අරගෙන බිල්ඩින් එහෙම මෙහෙම හැදිලා විශාල විදියට ටිකින් ටික ඒක දියුණු බිල්ඩින් විතරක් නෙවෙයි මොකද බිල්ලිමක් තුලින් විතරක් ධර්මීය ව්‍යාප්ත කිරීමක් වෙන්නේ නැහැ ධර්මීය ව්‍යාප්ත කරන්න අපේ නායක ස්වාමින් වහන්සේ දිවා රාත්‍රී නැතුව ඉතාමත්ම මහන්සි වෙලා මේක ඉදිරියට ඉදිරියට අරගෙන ගියා. අපි බොහොම සන්තෝෂෙන් ඒකට අපේ හැකියාවල් වලින් දායක වුණා. මට මතකයි මුල්ම කාලේ දැන් අපි කියනවා රොක්ස්ලා කියලා රිට්‍රීට් ඕගනයිසර්ස්ලා කියලා. රිට්‍රීට් ඕගනයිසර්ස්ලා කියන කණ්ඩායම පහළ වෙන්න ඉස්සෙල්ලා අපි කරේ එක දිගට අපිට පුළුවන් තරම් රිට්‍රීට් සංවිධානය කරනවා. ඉතින් මට මතකයි ඒ දවස්වල මම කරනකොට මුලදිම හාපික් බෝතලයයි මේ හාපික් එකයි ලයිසෝල් එකයි බෑග් එකේ දාගෙන එනවා සත් දවසකට දවස් භාගයකට ඉස්සෙල්ලා ඇවිල්ලා පිරිමින්ගේ টয়ලට්ස් ඔක්කොම සුද්ධ කරනවා මෙහි යම් කිසි වැඩසටහනක් තිබ්බා හොඳට මේ ටික සුද්ධ වුණා එතකොට තව තිබ්බ ප්‍රශ්නයක් තමයි මට පිරිමි ටික ඉන්න ටික කුටි වලින් එළියට එලවන එක. ඒ කියන්නේ ඒවට ආවහම ඒක අරක් ගන්නවා. ඉතින් ඒ නිසා මෙහිදී මට අමතකම නොවන නමක් තමයි අපේ ධම්මරන්සි හාමුදුරුවෝ. ඉතින් ධම්මරන්සි හාමුදුරුවෝ එකතු කරගත්තාම මට ලොකු හයියක් එනවා. කුටියෙන් කුටියට ගිහින් අර උඩ තියෙන ඉන්න පිරිමි ටිකට කියනවා දැන් තව ටික වෙලාවකින් පටන් ගන්න යන්නේ අපි රිට්‍රීට් එකක් මේ හැන්දෑවෙන්දා කරුණාකරලා ඔය මේ කුටිය දීලා අයින් වෙන්න කියලා. ඉතින් ඔවා බොහොම මේ කල්පිතින මිහිරිමත් සතහ. ඊට පස්සේ මේ මැනික් සහ ඇගේ දයාබර ස්වාමි පුරුෂයා කළුපහන මහත්තයා ජෙනරල් කළුපහන මහත්මයා බොහෝම විශාල කැපකිරීමකින් යුතුව සිය දෙයක් කළා. එතුමන්ලා අද මෙතන දකින්නට නැහැ. නමුත් මම බොහොම හදපිරි සතුටකින් ඒ දෙපළ මතක් කරනවා මෙතෙන්දී. ඒ දෙපළත් ලොකු කාර්යයක් කරා. ඊට පස්සේ සාරා ඒ වගේ ඊට පස්සේ දිලා ඔහොම ඔහොම ඊට පස්සේ ගොඩාක් දෙනෙක් බොහෝ දෙනෙක් මේ තැනට විතරක් සම්බන්ධ වෙලා නෙවෙයි ආරෝ සිස්ටම් එකේතර පිටරටත් දිහි වුණා ඒ වගේම නුවරටත් පැතිරුණා නුවර කට්ටිය අද ඇවිල්ලා නැහැ. ඉතින් ඒක බොහොම ව්‍යාප්ත වෙච්ච දෙයක් බවට පත් වුණා. ඉතින් අද දකින්න ලැබෙනවා මේ දැන් රහසක් නෙවෙයි ඒක. මෙහි කුටිවලට වැඩි හාමුදුරුවෝ දැන් වැඩ ඉන්නවා. අනේ සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ඒ වගේම මම එනකොට වරද්දන්නෙම නැතුව කරන දෙයක් මෙහාට එනකොට උඩට ගිහින් මම කියන හැටියට එදත් කිව්වා හදපු දවසෙත් කිව්වා ලෝකේ තියෙන හොඳම භාවනා ශාලාව තියෙන්නේ උඩ. මුළු ලෝකෙම තියෙන හොඳම භාවනා ශාලාවේ අදත් උදේ ගිහින් භාවනා කරා ටිකක් මේ ඒක මේ ඒකත් ඒ කාලය තුල ටික ටික හැදිච්ච දෙයක්. මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා වෙච්ච දේවල්. ඒත් එක්කම ඔය ඔය වැඩපිළිවෙල යන අතරේ ස්වාමින් වහන්සේට ඕනකමක් තිබ්බා අපේ තරුණ ස්වාමින් වහන්සේලා බුරුමයට එක්කන් යන්න. නමුත් ලොකු බීතිකාවක් තිබ්බා තරුණ ස්වාමින් වහන්සේලාගේ ඒ කාලේ ඇතිවෙච්ච ඉස්සර යම් සිද්ධි නිසා කියලා තිබ්බේ බුරුමේ ගියොත් මරණ ටිකට් එක කියලා. ඒ කියන්නේ ඇවිල්ලා ටික දවසකින් එයා මැරෙනවා කියලා. ඉතින් හරි බයක් තිබ්බා mental block එකක්. කවුරුවත්ම කැමති නෑ බුරුමේ යන්න. ස්වාමීන් වහන්සේ ඒ ධම්මරන්සි හාම් ස්වාමීන් වහන්සේ ගිහින් ආවට පස්සේ කීප දෙනමක් නැති වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඒකත් කරා ඒකත් ආරම්භයක් අරගෙන දීලා දැන් අර ෆ්ලඩ් ගේට්ස් කියන්නේ ඉංග්‍රීසි කියමන තියෙන. ඒ වගේ දැන් බේරෙන්න බෑ. ස්වාමින් වහන්සේලා දැන් ප්‍රවාහයක් යන්න පටන් අරන් තියෙනවා. මං අන්තිමට මේ කරපිටේදී මං ස්වාමීන් වහන්සේ කිව්වා ආයෙ නම් මං කරන්නේ නැහැ කියලා. කිව්වා අරුණ උඹ ඕක කරපුවාම ඇති. ඊට පස්සේ දැන් මේ දිගට මේ යන්න පටන් ගනි. ඒක මට ඒ ඇති කියලා. ඒ කරපු ටික. ඉතින් ඒකේ විදිහටම වෙලා කියනවා. ඉතින් මොවා බොහොම සතුට දනවන දේවල්. අපිට ඉදිරිය බලන්න පුළුවන්. දැන් අද එනකොටත් තව මහාන වෙන්නත් නැහැ. ඉතින් ඌට තවත් දේවල් ස්වාමින් වහන්සේගේ කතාවේදී කියයි. එතකොට මේ වැඩිපුරේ දිහි වෙන ස්වාමින් වහන්සේලා නිසා කොහොමද කුටි ගන්න වැඩි කරන්නේ නැතු ඉදිරියට තවත් කෙරෙන්න යන දේවල්. ඒ නිසා මේ වෙලාවේ මම කාලය ගන්නෑ. ඊළඟට අපි කාර්ක සභාව වෙනුවෙන් කාර්ක සභාවේ සභාපතිතුමාට ගෞරවනීය සභාපතිතුමාට වචන කීපයක් කතා කරන්න කියලා ආරාධනා කරනවා